ඒ සද්ධර්මය තුළ සත්‍යයට සැනසීම පිණිස නිවීම පිණිස පවත්නා ඒකායන මාර්ගයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. බොහෝ දෙනෙක් ඒ ධර්මයේ තුල තම තමන්ගේ ජීවිතවලට සැනසීම කියන දේ උරුම කරගන්නට යෙදුනා. ඒ තුලින් තමන්ගේ ජීවිතයට සැනසීම උරුම කරගත්තා පමණක් නෙවෙයි අන්‍යයන්ගේ ජීවිතවලටත් සැනසීම උරුම කර දීම පිණිස ඒ උතුම් ධර්මය පරිභාවිත කළා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මය අද බොහෝ කාලයක් පුරාවට ඔබ අප හැම දිනාටම හිතසුව පිණිස මේ ලෝකයේ තුල පවතිනවා. අපිට මේ විදිහට හෝ ශ්‍රවණය කරගන්නට ලැබෙන්නේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මය. ඒ උතුම් සද්ධර්මය අපේ සිත් සතන් සැනසීම පිණිස ඒකාන්තයෙන් හේතු වන ධර්මයක්. ඒ නිසාම තමයි ඒ ධර්මයේ තුලින් ධර්මාර්ථ ජීවිතයට සමීප කරගෙන බොහෝ දෙනෙක් ඒ තුලින් සැනසීම උරුම කරගන්නවා වගේම අර්ථය එතරම්ම නොවැටහුණත් ඒ බණ පදයක් අහලා ඒ ශබ්දයේ පිළිබඳව සිත පහදවාගෙන ඇතම් අය කුසල ධර්මයන් සම්පූර්ණ කරගන්නේ. එදා කාලෙදී බණ අහපු ගෙම්බෙක්ගේ කතාවක් පිළිබඳව දැක්වෙනවානේ. ධර්මයන් ධර්මයේ තිබුණු ඒ මහා ගම්භීර කරුණු කාරණා තේරුම් ගන්නට නොහැකි වුණත් ඒ ස්වරය පිළිබඳව සිත පහදවාගෙන මණ්ඩුක දිව්‍ය පුත්‍රයා නමින් දිව්‍ය පුත්‍රයෙක්ව ඉපදුණු ගෙම්බෙකුගේ කතාවක් පිළිබඳව. ඉතින් පින්නතුනේ ධර්ම ශ්‍රවණය එපමණ ආනිසංසදායක දෙයක්. ඉතින් එපමණ ආනිසංසදායක දෙයක් නිසාම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයේ ලැබෙන සැනසීම බොහෝ දෙනෙක් තම තමන්ගේ ජීවිතවලට නොඑක ආකාරයෙන් උරුම කරගත්තේ. ඒ සැනසීම උරුම කරගත් ආකාරයන් දිහා බලනකොට අපේ බෞද්ධ ජන සමාජාන්ගත පරිත්‍රාණ ධර්මයන් අපිට විශේෂයෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි පිරිත් කියනවා කියලා කියනවා. බෞද්ධයන්ගේ ලෙඩට දුකට ඒ සිතේ සැනසෙල්ලට බොහෝ කොට භාවිත කරන දෙයක් තමයි පිරිත් ධර්මය කියලා කියන්නේ. පරිසමන්තතෝ තායති රක්කතිති පරිත්තං කියලා කියන්නේ. ආත්පසින්ම ආරක්ෂාව රැකවරණය සලසන නිසා පිරිත කියලා කියනවා. දැන් පිරිස් සූත්‍ර ධර්මයන් අපි සජ්ජායනා කරනකොට බොහෝ දෙනෙක් Tamanට ලෙඩ දුක් කරදර එනකොට ඒ ලෙඩ දුක් සඳහා පිරිත් ධර්මයන් සජ්ජායනා කරනවා. ඔබට නිතරම ඇහෙන නිතරම හුරු පුරුදු සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ලෙඩ වුණාට පස්සේ ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන ලෙස භාග්‍යතුන් වහන්සේ සඳහන් කරමින් ආනන්ද තෙරුන් වහන්සේ උදෙසා දේශනා කළ සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ. ඒ වගේම මේ ගිරිමානන්ද සූත්‍රය ධර්මාර්ථ භවින් ඊටමත් සාරවත් සූත්‍ර දේශනාවක්. මේ ශාසනයේ යම් කිසි කෙනෙක් නිර්වාණ අවබෝධයේ පිණිස නැතිනම් යම් ඵලයක් සාක්ෂාත් කර ගැනීම පිණිස පිවිසෙනවා නම් ඒ සියලු දෙනා විසින්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත යුතු සංඥා මානසිකාරයන් එමත් නැතිනම් තමන්ගේ ජීවිතය තුළ ප්‍රගුණ කළ යුතු මානසිකාරයන් තමයි දස සංඥාවන් තුළින් අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ පුරාවටම මේ සංඥා 16ක් පිළිබඳව දස සංඥාවන් පිළිබඳව විග්‍රහ වෙනවා. මේ දස සංඥාවන් පිළිබඳව බෞද්ධයින් හැටියට අපි නිරන්තර භාවිතයක් තියෙන්නට අවශ්‍යයි. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බොහොම අසනීප තත්ත්වයෙන් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ආපු ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කිව්වේ. බුදුරජාණන් වහන්සේ වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළේ ආනන්ද ඔබ ගිහිල්ලා මේ ගිරිමානන්ද වික්ෂුන් වහන්සේට නැතිනම් ගිරිමානන්ද හාමුදුරුවන්ට මේ දස සංඥා ඉගෙනගෙන මේ දස සංඥා ටික කියලා දෙන්න. මේ දස සංඥා උන්වහන්සේට දේශනා කරන්න. මේ දස සංඥා ශ්‍රවණය කරන උන්වහන්සේගේ ආබාධය සුව අතට හැරෙයි කියලා. ඉතින් ආනන්ද තෙරුන් වහන්සේ මේ දස සංඥාවන් ඉගෙන ගත්තා. ඒ දස සංඥාවන් භාග්‍යතුන් වහන්සේ හමුවෙහි දරාගත්තා. ඒ භාග්‍යතුන් වහන්සේ හමුෙහි දරාගත් ඒ දස සංඥාවන් පසුව ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා. ඉතින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දස සංඥාවන්ගෙන් පසු දේශනාවෙන් පසු ඒක දස සංඥා ශ්‍රවණය කරලා ඒ පිළිබඳව මානසිකාරය පවත්වලා ඒ රෝගාතුර භාවයෙන්ොත් ඒ ධර්ම ප්‍රීතිය හේතු කරගෙන අත් මිදුණා. නැවත ඒ ආබාධය නොහට ගන්න තත්ත්වයටපත් වුණා. ඉතින් මේ සූත්‍ර දේශනාව අපේ බෞද්ධයින් අතර නිතරම පරිභාවිත සූත්‍රයක්. බොහෝ දිනකට පාඩම් ඇති මේ සූත්‍ර දේශනාව ගිරිමානන්ද සූත්‍රය. ඉතින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන භාග්‍යතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළ මේ සූත්‍ර දේශනාවන්ගේ මේ දස සංඥාවන් පිළිබඳව අපි ටිකක් විමසා බැලීම ඊටම වැදගත් වෙනවා. මොකද මේ දස සංඥාවන් තුලින් අපිට තේරුම් ගන්නට තියෙන්නේ අපේ භාවනා ප්‍රතිපදාව පිළිබඳව. බොහෝ දෙනෙක් අද ලෝකයේ තුල විවිධ ආකාරයෙන් භාවනා සඳහා උත්සාහවත් වෙනවා භාවනා කරන්නට. භාවනා කරන්නට බොහෝ දෙනෙක් උත්සාහවත් වුණත් ඒ භාවනාව කුමන තැනක් දක්වා කුමන ආකාරයකින් සිදු කරගත යුතුයයිද කියන දැක්මක් දකින්නට පුළුවන් කමක් නැත්තේ. එනිසාම ඇතැම් විට බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් එළියට ගිහිල්ලා මේ භාවනා කියන දේ තුළ ඇතැම් අය නියැලෙනවා. ඒ නිසාම ඇතැම් අය නොදන්නාකම නිසාම නොඑක් මානසික විකෘති තත්ත්වයන් පවා ඇති කරගන්නවා. මේ භාවනාව පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා. කෙනෙක් භාවනාවක නියැලෙන්නට කලින් චිත්ත භාවනාවක නියැලෙන්නට කලින් ඔහු ඇති කරගත යුතු ධර්මයන් තියෙනවා. ඒ තමයි පළවෙනියටම ඔහු මනා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගත් කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියනකොට තමන්ගේ දැනුම කියාපාන පිරිසකට වඩා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ස්මතු කරන කෙනෙක් අප තෝරා ගන්නට අවශ්‍යයි. ඒකට හේතුව තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව නොවි තම තමන්ට ලැබුණු දේවල් සහ තම තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරන්නට පටන් ගත්තොත් ඒක නිවැරදිව ධර්ම විනයානුකූලව ගලපා ගැනීමට ශ්‍රාවකයාට නොහැකි වෙනවා. අප යායුත්තේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මඟ මිසක කෙනෙක් විසින් පෙන්වා දෙන ඊට මෙහා තවත් පුද්ගලයෙකු විසින් අනුගමනය කරන ලද ක්‍රමවේදයක නෙමෙයි. එනිසා බුද්ධ භාෂිතයේ පිළිබඳව අපි හොඳ පරිචයක් අපිට තියෙන්නට අවශ්‍ය නිසාම භාවනාවකට පෙරතුවම අපිට තියෙන්නට ඕනෑම දේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ. තමාත් කල්යාණ මිත්‍රයෙකු වීම, ඒ වගේම කලන මිතුරන් සහාය කොට ඇති බව කල්යාණ මිත්‍යතා, කල්යාණ මිත්‍ර සහායතා, කල්යාණ මිත්‍ර සම්පවංකතා ආදී වශයෙන් දක්වන ගතිගුණයන්ගෙන් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය අර්ථපූර්ණ කරගත්ත දෙයක් බවට පත්ව කරගන්නට අවශ්‍යයි. කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් ඉන්නව විතරක් නෙමෙයි, ඒ අය Tamanට සහාය කොට පවත්වා ගන්නවා. ඒ වගේම සහාය කොට තියා ගන්නව විතරක්ම නෙමෙයි, කල්යාණ මිත්‍ර සම්පවංකතාවයේ තියෙනවා. Tamanත් කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු බව තියෙනවා. මෙන්න මේ ගති ටිකෙන් සම්පූර්ණ වෙලා නම් එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ලැබෙන්නට ඕනේ ඒ පරතෝ ගොහසක් ප්‍රත්‍ය තුල. ඒ කියන්නේ තව කෙනෙකු කියා දීම තුලින් තමන් ලබන අනුමාන ඥානය ධර්මයේ පිළිබඳව ඇති කරගනු ලබන සුතමේ ඥානයක් ලබන්නට පුළුවන්කම තියෙනවා. සුතමේ ඥානයක් ලැබුවට පස්සේ තමන් දන්නවා පරිඤ්ඤය ධර්ම කියලා කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ පිරිසිඳ දැක්ක යුත්තේ කුමන ධර්මයක්ද? ඒ වගේම පහතබ්බ ධම්ම කියන්නේ මොනවද? ප්‍රහාණය කළ යුතු ධර්ම කියන්නේ මොනවද කියලා ඔහු හඳුනා ගන්නවා. සත්‍යකාතබ්බ ධම්ම. ඒ වගේම සාක්ෂාත් කළ යුතු ධර්ම කියලා කියන්නේ මොනවද? ඒ වගේම භාවේ තබ්බ ධම්ම. වැඩි යුතු ධර්ම කියන්නේ මොනවද කියලා ඔහු හඳුනා ගන්නවා. මේ කරුණාකාරණා නිර්වුල් නොවුන ඔහු පරිඤ්ඤය ධර්ම පහතබ්බ ධර්ම හැටියට හඳුනාගත්තොත් ඔහු ප්‍රතිපදාව වර්ධවාගත්තෙක් වෙනවා. ඒ කියන්නේ අපි නුවණින් පිරිසිදු දකින්නට ඕන දේ ප්‍රහාණය කළ යුතුයයි හිතුවොත් එහෙම. එතකොට අන්න ඒ කෙනාට කොයි වෙලාවකවත් පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නුවණ පාවිච්චි කරලා ඒ මාර්ගයේ නිවැරදිව ගමන් කරන්නට. එනිසා නුවණින් දැක්ක යුතු දේ නුවණින් දැක්ක යුතුයි ප්‍රහාණය කළ යුතු ධර්මය ප්‍රහාණය කළ යුතුයි සාක්ෂාත් කළ යුතු අවබෝධ කළ යුතු ධර්මය අවබෝධ කළ යුතුයි ඒ වගේම වැඩි යුතු ධර්මය වැඩි යුතුයි මේ කාරණා ටික අපිට සම්පූර්ණ වෙන්නට ඕනේ මේ සුතමය ඥානය සම්පූර්ණ වෙන්නට ඕනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් කල්යාණ මිත්‍ර සම්ප්‍රවංකතාවය තුලින් අපිට සම්පූර්ණ වෙන්නට ඕනේ එතකොට ඒ කල්යාණ මිත්‍රේ කවදාවත් අපිව බුද්ධ භාෂිතයෙන් එළියට අරගෙන යන්නේ නැහැ බුද්ධ භාෂිතය තුල ඉඳලා අපට කරුණ කියා දෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ස්මතු කොට දක්වනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ගැළපෙන දෙයක්ම අනුරූපී වූ දෙයක්ම කතා කරනවා. අන්න ඒ විදිහට අපිට බුද්ධ භාෂිතය තුළ අපිට කරුණු කාරණා කියා දෙන සත්පුරුෂයෙක්ව, කල්යාණ මිත්‍රයෙක්ව අපි තෝරාගෙන ඒ ප්‍රතිපදාවට අවශ්‍ය කරුණු කාරණා අනුමාන ඥානයකින් සුතමේ ඥානය තුළින් ලබාගත් කෙනෙකුට අන්න තමන්ගේ ජීවිතය දැන් ඒ භාවනා මාර්ගය තුළ ප්‍රවේශ කරන්නට සුදුසු මට්ටමක ඉන්නවා. ඔහු කාය විවේකයේ සලසා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒකේ නා දන්නවා දැන් භාවනා කරන්නේ ඇයි? කොයි තැන දක්වා භාවනා කළ යුතුද? මොන මොන භාවනාද සිද්ධ කළ යුත්තේ? ඒවා සිද්ධ කරන්නේ කුමන ආකාරයකටද කියන කරුණු කාරණා සුතමේ ඥානය තුළින් ඔහු සම්පූර්ණ කරගෙන යනවා. එනිසා භාවනා සම්ප්‍රදාය නැතිනම් භාවනා කිරීම කියන එක පිළිබඳව අප පෝෂණය විය යුතු අප පෝෂණය ලබාගත යුතු බොහෝ තැන් රාශියක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එහෙමත් නැතුව නැතිනම් අපි නිකම්ම ඉඳගෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා සෝපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා කොතෙකුත් හිතමින් සිටියා කියලා කිව්වත් ඒ හිතමින් හිතපු සිත නිසා නිර්වාණ අවබෝධයක් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ. අශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව අපි කොතෙක් සිහිය පිහිටවාගෙන හිටියත් අප නුවණ භාවිත කළ යුතු ආකාරය දන්නේ නැත්නම් කොයි තැන දක්වා මේ වැඩි යුතුද කියන දේ Taman දන්නේ නැතිනම් අනේ නිසා ඔහුට ඒ භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. එහෙමත් නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඒ භාවිත කරන්නට ඔහුට පුළුවන් කමක් නැහැ. ඒ ඉලක්කය සාධනය කරගන්නට ඔහුට පුළුවන් කමක් නැත්තේ. අනේ ඒ ඉලක්කය සාධනය වන ආකාරයට තමන් භාවනා කරන්නට අවශ්‍ය නම් අන්න ඔහුට ඒ නිසා හොඳට ධර්ම විනයානුකූලව ඒ විනිශ්චය කරගන්නට අවශ්‍යයි. ඇයි අපි භාවනා කරන්නේ? අපි භාවනා කරන එක කරන භාවනාව කුමන ආකාර වූ භාවනාවක්ද කියන කරුණු පිළිබඳව මූලිකවම ඔබේ අවධානය යොමු තිබිය යුතුයි. භාවනා කිරීමේ අරමුණු කෙනකෙනාට විවිධ වෙන්නට පුළුවන්. ඇතම් කෙනෙක් කරන භාවනාව ඒක මේ ශාසනයට අනන්‍ය වුණ මේ ශාසනයේ ලක්ෂණ වලින් යුක්ත වූවක් නෙමෙයි. ඇතම් වෙලාවට භාවනාව තුළ ලබන්නට පුළුවන් මානසික සුවතාවයේ පමණක් සලකාගෙන කෙනෙක් භාවනා කරනවා. විශේෂයෙන්ම විදේශීය රටවල සමහර අය භාවනා කරනවා. ඔවුන් මේ සිහිය කියන දේ ප්‍රගුණ කරන්නට ප්‍රධාන වෑයමක් දරනවා ප්‍රධාන ස්ථානයක් සිහියට ලබා දෙනවා ඉතින් මේ කරන භාවනාව ඇත්තටම බෞද්ධ භාවනාවක් නෙමෙයි. බෞද්ධ භාවනාවක් නෙමෙයි කියන එකෙන් අදහස් කරන්නේ අපේ බුදුදහම තුළින් ලබාගත් ඒ ආభాෂය අර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය තුළ දැක්වෙන ක්‍රමවේදයන් ඔක්කොම ඉවත් කරලා ඒකෙන් මානසික සුවතාවය සලසා ගැනීම සඳහා පමණක් අවශ්‍ය වෙන කොටසක් විතරක් අරගෙන සකසාගත්ත දෙයක්. ඉතින් අපි අද භාවනා කරන්නේ මානසික සුවතාවය සඳහා පවණක් නම් ඒක අපි දකින දැකීම නැතිනම් අපේ අභිලාෂය ඒ අනුව තමයි එහෙම වුණොත් අපේ භාවනාව සකස් වෙන්නට ඕනේ. නමුත් ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගයම නෙමෙයි. ඒකට හේතුව තමයි తాවකාලික දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ස්ථිර ලෙස සියලු කෙලෙස් ධර්මයන් නැසා ලබන මානසික තෘප්තියක් මානසික සුවයක් පිළිබඳව. නැතිනම් කෙලස්තාවකාලිකව යටපත් කොට කෙලස් ලෝකයක් ඉතිරිව තිබියදී ලබන විමුක්තියක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. ඉතින් බොහෝ දෙනෙක් භාවනා කළාට බොහෝ දෙනෙක් භාවනාව තුළින් බලාපොරොත්තු වෙන අර්ථය බවට පත් වෙලා තියෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය කියන එක පමණයි. එකෙන් අදහස් කරන්නේ තමන්ගේ ජීවිතයේ අර විවිධ අරමුණු වල විසිරී පැවතින සිත එකතු කර ගැනීම පමණක්ම භාවනාව හැටියට දකින පිරිසක් අපේ සමාජේ බොහෝ දකින්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව විමසා බැලීමේදී අපට දකින්නට පුළුවන් ප්‍රධානම දේ තමයි අපි භාවනාව විදිහට හඳුනා ගන්නට ඕනේ අපි පවත්වන යෝනිසෝ මනසිකාරය. එහෙමත් නැත්නම් දහම් මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය කියන දේ අදාළ වෙන්නේ අපි ජීවිතයේ එක අවස්ථාවක චිත්ත ඒකාග්‍රතාවයක් හුදු ගොඩනගා ගැනීම කියන තැන ඉලක්ක කරගෙන නෙමෙයි. ඒ දේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දාලේ නිර්වාණය කියන ධර්මය නැතිනම් නිර්වාණය නිවන ඉලක්කගත කරගෙන. ඒ නිවන ඉලක්කගත කරගෙන අපට දේශනා කළ ධර්මය අපි අනුගමනය කරන්නට ඕනේ එය සාක්ෂාත් වෙන මාවතක ප්‍රවේශයක් සහිතව. ඒ කියන්නේ නිවන අවබෝධ කරන්නට පුළුවන් මාර්ගයකට තමයි අපි ප්‍රවිෂ්ඨ වෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් අපි යන පාර කොහෙට ගිහිල්ලා වැටෙයිද කියලා අපි දන්නේ නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොටත් ධ්‍යාන භාවනාවන් ලෝකේ තිබුණනේ. ධ්‍යානලාභී තාපසවරු හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒබඳු වූ ධානලාභී තත්ත්වයක් උපදව ගන්නට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධාන පිළිබඳ දේශනා කළේ නැහැයි කියලා එකකින් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධාන පිළිබඳව දේශනා කළා. ඥාන සංයුක්තයක් තියෙනවා, ඥාන විභංගයක් තියෙනවා. මේ විදිහට ධාන පිළිබඳව දැක්කෙන බොහෝ තැන් අපිට ත්‍රිපිටකයේ දකින්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒ දේවල් වඩන හැටි, ඒ දේවල් කරන හැටි පිළිබඳව කරපු දේශනාවන්. හැබැයි මේ ශාසනයේ ධානයක් සහ බාහිර ශාසනයේ ධානයක් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. අන්න ඒකයි අපිට මෙතනදි වැදගත් වෙන්නේ. ඒකයි භාවනාවේ අරමුණ කියන හැටි හැටියට අපි තේරුම් ගත යුතු වෙන්නේ. මේ ශාසනයේ භාවනාවක් සහ බාහිර ශාසනයක භාවනාවක් අතර පැහැදිලිවම පරමාර්ථයේ වෙනසක් තියෙනවා. මේ ශාසනයේ භාවනා කරන කෙනෙක් භාවනාවක් දියුණු කරන්නේ වස්සග්ග පරිණාමීව. ඒ කියන්නේ නිවනට නැඹුරු වූවක් කොටගෙන. බාහිර ශාසනයක කෙනෙක් වසග්ග පරිණාමයව කරන භාවනාවක් සිද්ධ කරන්නේ නැහැ. ඔවුන් භාවනා කළත් ඔවුන් සිද්ධ කරන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ මූලික කරගත්ත දෙයක් හැටියට පමණයි. ඒ තුළින් කෙලෙස් යටපත් කළ හැකි නමුත් කෙලෙස් ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණයකට ඒ කියන්නේ සියලුම මුල් සහිතව දුරු කිරීමකට ලක් කළ නොහැකි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන් අපට පුළුවන්කම තියෙනවා ඒ ක්‍රමවේදය තුළින් අපට සියලු කෙලෙස් ධර්මයන් මුල් සහිතව දුරලන්නට ඒක තමයි වසග්ග පරිණාමව කරන භාවනාවක වෙනස්කම තියෙන්නේ. එනිසා මේ ශාසනයේ ධානයකුත් බාහිර ශාසනයේ ධානයකුත් වෙනස් වෙනවා. මේ ශාසනයේ ධාන වඩන කෙනා ඒ ධානය වඩන්නේ ඒ තුළ මුලාවටපත් වීම සඳහා නෙමෙයි. ඔහුට දැක්මක් තියෙනවා. ඔහුට දර්ශනයක් තියෙනවා. ඔහු ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට යන කෙනෙක්. එයා ධානය තුල මුලාවටපත් වෙන්නේ නැහැ. හැබැයි බාහිර ශාසනය කෙනා ධානය තුල සමාපත්තිය තුල මුලාවටපත් වෙනවා. මේ ශාසනය කෙනාගේ දර්ශනය නිසා ඔහු ඒ තුල මුලාවටපත් වෙන්නේ ඒ නිසා අපේ දැක්ම එහෙනම් අපි පිරිසුදුව තියාගන්නට අවශ්‍යයි. ඒ දැක්ම දර්ශනය පිරිසුදු නැති වුණොත් අපිට සිද්ධ වෙනවා මේ ශාසනය සහ බාහිර ශාසනය එක්ක තියෙන භාවනාවක ධ්‍යාන මඟක වෙනස නොදැන ඒ තුල අතරමං වෙන්නට. අනේ නිසා මේ ශාසනයේ දැක්ම ප්‍රධාන වෙනවා. ඒ නිසා දර්ශනය කියන දේ ඔබ අනුමාන ඥානයක් වශයෙන් හෝ ඔබ ළඟ තියෙන්නට ඕනේ. ඒ අනුමානය තුළ තමයි ඔබට ප්‍රත්‍යක්ෂය කරා පියන ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඔබ අනුමාන වශයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් දැනගත්ත ඒ දර්ශනය සාක්ෂාත් කිරීම සඳහා තමයි දැන් ඔබ ඔබේ භූමිය සකස් කරගන්නේ. අන්න එතකොට තමයි ඔබේ ජීවිතයට දැන් භාවනාව කියන දේ අවශ්‍ය වෙන්නේ. ඔබ දැනගත්ත අනුමාන වශයෙන් හඳුනාගත්ත අහලා දැනගත්ත නිවීම කියන දේ උරුම කරගන්නට නම් ඔබට නිමිති අනුනිමිතිත් එක්ක විසිරුණු මානසිකාරයක් තියාගෙන ඒක කරන්න පුළුවන් කමක් නැත්තේ. අන්න ඒකට ඔබට අවශ්‍යයි නිමිති අනුනිමිති සහිතව යන මානසිකාරයන්ගෙන් වෙන් කරගෙන ඔබේ හිත සංවර කරගන්නට. ඔබේ හිත සංවර කරගන්නට අවශ්‍ය වන ඒ මානසිකාරය ඔබට ඊටාම වැදගත්ව පාවිච්චි කරන්නට පුළුවන් අවස්ථා දෙකක් අපිට දකින්න පුළුවන්. ඒ තමයි සමතය සහ විපස්සනාව කියලා කියන්නේ. සමතය සහ විපස්සනාව කියනකොට සමතය තුළින් ප්‍රධාන වශයෙන් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරනවා. ඒ කියන්නේ බාහිර තියෙන නිමිති අනුනිමිති වල පැතිරිලා තියෙන ඒ නිමිති අනුනිමිති ගහනවා තියෙන ඒ මානසිකාරය ඔබට පුළුවන්කම තියෙනවා සමත නිමිති වලින් යටපත් කොට දමන්නට. ඒ වගේම විපස්සනාව තුළින් ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රඥාව අවදි කරලා ප්‍රඥාව තුළින් කෙලස් ධර්මයන් ප්‍රහාණය කරන්නට. එක්ක කෙනෙක් සමතය මූලික කරගෙන පසුව විපස්සනාවට එළඹෙනවා. කෙනෙක් විපස්සනාව මූලික කරගෙන යන ගමන්ම සමතයට කියන දේ දිනු කරගන්නවා. අපි ඒක හඳුන්වනවා විපස්සනා පුබ්බංගම සමත සමත පුබ්බංගම විපස්සනාව කියලා. එතකොට මේ සමතය සහ විපස්සනාව කියන දෙකම යුගනත්තව එකට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආකාරයට අපේ භාවනා ප්‍රතිපදාව අපි සකස් කර ගැනීම ගැන මූලික අවබෝධයක් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් අපි ලබාගෙන තියෙන්නට ඕනේ. ඒ සඳහා ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් තමයි මේ තියෙන ගිරිමානන්ද සූත්‍ර දේශනාව. ඒකට හේතුව තමයි අපි දිනු කල යුතු වැඩි යුතු සංඥා 10ක් පිළිබඳව. සංඥා 10ක් පිළිබඳව. දැන් අපි හඳුනන විදිහටනේ ලෝකයේ තුල අපි දැනගන්නේ, විඳින්නේ. ඒ නිසා අපේ සංඥාව මෙතනදී ප්‍රධානයි. සංඥා 10ක් පිළිබඳව දේශනා කරනකොට දස සංඥාවක් ගැන පෙන්නකොට අපිට හම්බෙන පළවෙනි සංඥාව තමයි අනිච්ච සංඥා කියලා කියන්නේ. එනිසා අපි ටිකක් විමසා බලමු අද දවසේදී මේ පළවෙනි අනිච්ච සංඥාව කියන්නේ මොකක්ද කියලා. අනිත්‍ය සංඥාව පිළිබඳව දේශනා කරනකොට ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති රූපං අනිච්ඡං ආනන්ද මේ ශාසනයේ යම් කිසි කෙනෙක් කැලේකට ගිහිල්ලා හරි ඒ වගේම රුක් රුක්ක මූලගතෝවා ගහක් මූලකට ගිහිල්ලා හරි ශුන්‍යාගාරගතෝවා හිස් ගේකට ගිහිල්ලා හරි ඉතිපටි සංචික්කති මේ විදිහට ප්‍රමණය සලකා බලනවා රූපං අනිච්ඡං රූපය කියන එක අනිත්‍ය ධර්මයක්. ඒ වගේම වේදනාව කියන එක අනිත්‍යයි. සංඥාව කියන එක අනිත්‍යයි. සංස්කාරය කියන එක අනිත්‍යයි. විඥානය කියන එක අනිත්‍යයි. මෙන්න මේ විදිහට ඉති ඉමේසු පංචසුපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට අනිත්‍ය සංඥාව පිළිබඳව දේශනා කරන්නේ. අනිත්‍ය සංඥාව කියන සංඥාව පිළිබඳ මූලික හඳුනා ගැනීමක් අපි කළොත් ඊටාම වැදගත් ඒ වගේම වටින සංඥාවක් තමයි හැමෝම ප්‍රගුණ කළ යුතු සංඥාවක් තමයි අනිත්‍ය සංඥා කියලා කියන්නේ. අනිත්‍ය සංඥාව කියන දේ කෙනෙක් දිනු කරනවා නම් ඔහු නිවන දිනු කරන්නෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම අනිත්‍ය සංඥාව පිළිබඳව සූත්‍ර ගණනාවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සංයුක්ත නිකායේ විවිධ පරයයන්ගෙන් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව පිළිබඳව කරන ලද දේශනාවක්. ඒ අනිත්‍ය සංඥාව පිළිබඳ කරන ලද දේශනාවන් අතර අපිට දකින්න පුළුවන් අනිත්‍ය සංඥා සූත්‍රය බොහෝ කරුණාකාරණා උදාහරණ මගින් බුදුරජාණන් වහන්සේ දක්වනවා අනිත්‍ය සංඥාව භාවිත කිරීමෙන් ලබන ආනිසංස ධර්මයන් පිළිබඳව. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය මෙහි කිරීම තුළින් ලැබිය හැකි ආනිසස්ස ධර්මයන් පිළිබඳව. ගිරමානන්ද සූත්‍රයේදී මුලින්ම දක්වන්නේ සඳහා අවශ්‍ය කාය විවේකයේ පිළිබඳව. ඒ නිසා තමයි අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා කියලා කියන්නේ. ඒ කියන්නේ අනිත්‍ය සංඥාව වඩන්න අනිවාර්යයෙන්ම ආරණ්‍යයකට යන්න ඕන කියන එක නෙමෙයි. අනිවාර්යයෙන්ම ගහක් මුලකට ගිහිල්ලා අනිත්‍ය සංඥාව වඩන්න ඕන කියන එක නෙමෙයි ඒකෙන් කියන්නේ. එමත් නැතිනම් හිස් ගෙවල් හොයාගෙන යන්නට ඕන කියන එක නෙමෙයි. ඒ වචන ටිකෙන් අදහස් කරන්නේ Tamanta කාය විවේකයේ සපයා ගැනීම කියන දේ. කාය විවේකයේ නැති කම්මාරාමතාව නැතිනම් ගොඩක් කටයුතු වල නියලුණු කෙනෙකුට ඒ තුළ ඇලුණු කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ නැහැ. Tamange කටයුතු මනරින් සිද්ධ කරගන්නට. ඒ කියන්නේ අනිත්‍ය සංඥාව ආදී සංඥාවක් සියුම් සංඥාවක් දියුණු කරන්නට ප්‍රගුණ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ ඊට අවශ්‍ය වටපිටාව සකස් කරගෙන නැතිනම් අන්න ඒ කාය විවේකයේ සලසා ගැනීම පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ අවධාරණයට ලක් කරන්නේ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා. කැලේකට ගිහිල්ලා හරි ගහක් මුලකට වෙලා හරි හිස් ගේකට වෙලා හරි කියන එකෙන් අදහස් කරන්නේ තමාට සලසාගත හැකි කාය විවේකයේ සලසාගෙන කියන අර්ථය. එතකොට ඒක කැලේකට ගිහිල්ලා වෙන්නට පුළුවන් ගහක් මුලට වෙලා වෙන්නට පුළුවන් හිස් ගේකට වෙලා වෙන්නටත් පුළුවන් මේ කාය විවේකයේ සරසා ගැනීම ගැන සඳහන් කරන මේ බුද්ධ භාෂිතය ඇතම් වෙලාවට ඇතම් කෙනෙක් වැරදි විදිහට අර්ථ ගන්නට ගන්නවන්නටත් උත්සාහවත් වෙනවා අරණ්‍ය කියලා කියන්නේ මේ රණ කියලා කියන්නේ යුද්ධෙට එතකොට අරණ්‍ය කියලා කියන්නේ අරණ කියලා කියන්නේ රණ භූමිය නැති තැනකට ඒ කියන්නේ රණ කියන්නේ කෙලෙස් භූමිය. එතකොට අරණ කියලා කියන්නේ ඒ කෙලෙස් භූමිය නැති කෙලෙස් යුද්ධය නැති තැනක්. අරණ්‍යගතෝවා කියලා කියන්නේ කෙලෙස් නැති කිරීම කියලා. ඒබඳු වූ අර්ථකථන දෙන්නට හදනවා. රුක්ක මූලගතෝවා කියලා කියන්නේ සිත ස්ථාවර කරගෙන නිශ්චල කරගෙන හිත ගහක මුලක් වගේ කරගෙන කියලා මේ වලට එක එක අර්ථකථන දෙන්නට ඇතැම් වෙලාවට ධර්මයේ පිළිබඳව පුංචිම අවබෝධයක්වත් නැති අය විසින් උත්සාහවත් වෙනවා. මේ විදිහට වචන ස්වરૂපය දැකලා අපිට පුළුවන් කමක් නැහැ ත්‍රිපිටක ධර්මයට අර්ථකථන සපයන්නට. ඒ කියන්නේ වෙනත් භාෂාවක තියෙන වචනයකට අපිට සිංහල අර්ථකථන එහෙම දෙන්න පුළුවන් කමක් නැත්තේ අරඤ්‍යගතෝවා කියලා දේශනා කළා මිසක අරණගතෝවා කියලා දේශනා කළේ නැහෙනි. එතකොට ඒ නිසා අරණ්‍යගතවා කියලා කියන්නේ අරණ්‍ය කියලා කියන්නේ කැලයට වනයකට. ඉතින් වනයකට ගිහිල්ලා හෝ මෙබඳු විවේකයේ සපයා ගැනීම ගැනයි භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන වශයෙන් මේ තුන දක්වන්නේ. එතකොට නැතිනම් අරණ්‍යගතවා කියලා කියන්නේ රණ හෙවත් කෙලෙසේ නැති කළා නම් කෙලස් නැති කරපු කෙනෙකුට ආය මොකටද මේ අනිත්‍ය සංඥාවක් වඩන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා කෙලස් නැති කළා නම් ආය අනිත්‍ය සංඥාව වඩන්න අවශ්‍ය වෙන්නේ නමුත් මෙතනදී මේ දේශනා කරන්නේ අපට අවශ්‍ය කාය විවේකයේ සපයා ගැනීම සඳහා අවශ්‍ය කරුණු. අන්න ඒ විදිහට අපේ ඔබේ ජීවිතය තුළ ඔබට පුළුවන් නම් යම් පමණකට විවේකයක් සපයා ගන්නට ඔබට සම්බාධ රහිත ස්ථානයක් නම් ඒක තමයි ඔබට භාවනාවට සුදුසු තැන. ඒක හිස්කයක් වෙන්නට පුළුවන්. ඔබ හිස් අවකාශයක ඉන්න තැනක් වෙන්නට පුළුවන්. ඔබ ඉන්න ඕනෑම තැනක් ඔබට ඒ தത്വයට පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ විදිහට භාවනාවට සුදුසු අවකාශයක් සරසාගත්ත කෙනා ඉතිපටි සංචික්කති කියලා කිව්ව ඔහු රූපය පිළිබඳව මෙනෙහි කරලා බලනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියන ආදී වශයෙන් ඒක තමයි රූපයේ අනිත්‍ය අනෝ බැලීම අනත්ත අනිත්‍ය සංඥා සූත්‍රය අරගෙන බලනකොට අපි ඒ තුලින් අනිත්‍ය සංඥාව විමසා බැලීමේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ කියලා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ. දැන් ගිරිමානන්ද සූත්‍රයේ කිව්වේ රූපං අනිච්චං කියන්නේ රූපය අනිත්‍යයි කියලානේ. එතකොට දැන් ඒ අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද කියන එක අපිට වඩාත් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා අනිත්‍ය සංඥා සූත්‍රය දිහා බලනකොට. අනිත්‍ය සංඥා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ. මේක තමයි රූපය මේ තමයි රූපයේ හට ගැනීම මේක තමයි රූපයේ තියෙන අස්තංගමය නැතිනම් Nirodhe කියලා කියන්නේ නැතිනම් ගෙවීමට යෑම කියලා කියන්නේ මෙන්න මේකයි කියලා ඔහු රූපය පිළිබඳව දකිනවා එතකොට රූපය දකිනවා රූපය කියන දේ හටගත්ත විදිහ දකිනවා රූපය කියන දේ නැති වුණ ආකාරය දකිනවා මෙන්න මේ රූපයත් රූපය හටගත්ත විදිහත් රූපේ නැතිවීම කියන දේ දකිනකොට ඔහුට මොකද්ද සිද්ධ වෙන්නේ ඔහු ඒ අනිත්‍ය ලක්ෂණය දකිනකොට සබ්බං කාමරාගම් පරියාදීති. සියලු කාමරාගය දුරු කරලා දානවා. සබ්බං රූපරාගම් පරියාදීති. සියලු රූපරාගය දුරු කරලා දානවා. සබ්බං භවරාගම් පරියාදීති. සියලුම භවරාගය එයා දුරු කරලා දානවා. ඒ වගේම සබ්බං අස්මිමානං සමෝහනති. සියලු අස්මිමානය කියන දේ එයා සමෝහණය කරනවා. නැති කරලා දානවා. එතකොට මෙන්න මේ අනිත්‍ය සංඥාව භාවිත කිරීම තුළ ඔහුට පුළුවන්කම තියනවා මේ කාම රාග, ඒ වගේම රූප රාග, භව රාග ආදී මානය ආදී මේ ලක්ෂණයන් මේ නැති කරලා දැමීමේ හැකියාවක් ඔහු සතුව තියෙනවා. ඒ නිසා මෙතනදී ඊටාම වැදගත් වෙනවා අපි කොහොමද මේ ආකාරයට කාමයේ නැති වෙන ආකාරයට, රූපේ නැති වෙන ආකාරයට, භවය කියන භව රාගයේ දුර වෙන ආකාරයට, අස්මානයේ නැති වෙන ආකාරයට අපි කොහොමද මේ මේක දිනු කරන්නේ මේ අනිත්‍ය සංඥාව කියන එක වඩන්නේ කියන එක අපිට මෙතනදී බොහොම වැදගත් අපි තේරුම් ගන්නට අවශ්‍ය දෙයක්. එතකොට මේ නිකම්ම කතාවක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේකයි රූපය, මෙහෙමයි රූපේ හටගත්තේ, මේකයි රූපේ නැති වෙන්නේ කියලා හිතුවා කියලා අපි සාමාන්‍යයෙන් එදිනෙදා දකින දැකීමක් ඇතුලේ විතරක් අපිට කතා කරන්නට පුළුවන් කමක් නැහැ මේ කතා කරන අනිත්‍ය සංඥාවක් දිනු කිරීමක් පිළිබඳව. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මිනිස්සෙක් කියලා ඉපදුනා මේ රූපය. දැන් මේ ජීවත් වෙනවා නැතිනම් මේක පවතිනවා. මේ පැවතිලා තව අවුරුදු 50කින් 60කින් හරි 20කින් 30කින් හරි මේක නැති වෙලා යනවා. මෙන්න රූපේ හට ගැනීම සහ මෙන්න රූපේ වැයවීම කියන දේ කියලා අපිට එහෙම අනිත්‍ය දක්වන්නට පුළුවන් කමක් නැත්තේ. අපේ ගෙවල් දොරවල් හෝ අපි හදපු දේවල් හෝ අපි ලෝකේ දකින දේවල් තියෙනවා මේ තියෙන ගහකොළ හටගෙන ටික දවසක් තිබිලා ඊට පස්සේ මැරිලා යනවා මේක නේද අනිත්‍ය කියලා හිතුව කියලා. ඒ අනිත්‍ය භාවිතය තුළ අපිට නිවන් දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකත් ලෝකයේ ඇතුලේ අනිත්‍යයක් තමයි. හැබැයි ලෝකයේ අනිත්‍යයක් වුණාට ලෝකයේ හටගෙන නැතිවීමක් බවට පත් වුණාට ඒක දැක්ක කියලා කෙනෙකුට නිවන් නිර්වාණය අවබෝධ කරනවා කියලා දේ කරන්නේ නිවන් දකින්නවා කියන දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒ අවබෝධය තුළින්. එහෙනම් ඔහුට තියෙන්නට අවශ්‍යයි ඔහුගේ අවබෝධය කියන දේ කොච්චර පැතිරලා තියෙන්නට ඕනද කියනවනම් ඔහුගේ ඒ අවබෝධය ඔහුට තියෙන්නට අවශ්‍යයි සම්පූර්ණම ඔහුගේ කෙලෙස් දුර වෙලා යන විදිහට. ඒකයි ඒ විදිහට අනිත්‍ය සංඥාව බලන කෙනාට සබ්බං කාමරාගම් පරියාදීයති කියලා කිව්වේ. සියලුම කාමරාගේ දුර වෙලා යනවා කියලා කිව්වේ. ඒ මට්ටමට රූප රාගය, භව රාගය, ඒ වගේම අස්මිමාන ආදී දේවල් දුර වෙනවා කියලා කිව්වේ ඒ හේතු නිසා තමයි. අන්න එතකොට අපිට මේක මේ සාමාන්‍ය දැක්මක් නෙමෙයි කියන එක එතනින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේදී අනිත්‍ය සංඥාව කියලා දේශනා කරලා ඒ අනිත්‍ය සංඥාව පිළිබඳව අපිට ස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය පිළිබඳව දකින්න කියලා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න කියලා කරපු දේශනාව මේ නිකම්ම වචන ටිකක් නෙමෙයි කියන එක අපිට එතකොට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට රූපය ගැන හිතනකොට අපිට රූපය අවබෝධ කරගන්නට වෙනවා. ඒකයි ඉති රූපං කියලා කිව්වේ. මෙන්න මේකයි රූපය කියලා කියන්නේ. රූපය මෙසේයි කියලා අපිට තේරුමක් තියෙන්න ඕනේ. වෙනසට මොකද්ද රූපය කියලා කියන්නේ? රූපය කියලා කියන්නේ මොකද්ද? අපිට රූප කොච්චර ලෝකේ හම්බ වෙනවද? අපිට ලෝකයේ තුල ඕනෑ තරම් රූප දකින්න පුළුවන්කම තියෙනවා. අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන දුව පුතා මේ විදිහට පවතින රූප කොතිකුත් දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය සංඥාව සඳහා පාදක වෙන තැනදී ඉති රූපං කියලා කිව්වේ මෙන්න මේකයි රූපය කියලා කිව්වේ අපිට මේ රූපය කියලා පෙන්වුවේ අපි ඔය හැමදාම හඳුනා ගන්න එළියේ තියෙන වස්තුන් බවට පත්තුන තව පුද්ගලයෝ බවට පත්තුන තමා බවට පත්තුන ඒ රූප ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඉති රූපං කියලා දේශනා කළේ. මෙන්න මේකයි රූපය කියන්නේ කියලා දේශනා කළේ. ඒ රූපය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නුවණින් අවබෝධ කර යුතු තැනක්. නුවණින් තේරුම් ගන්නට තියෙන තැනක්. එතකොට කොහොමද අපි රූපය ගැන නුවණින් තේරුම් ගන්නට ඕනේ? ඔය මොන විදිහට තියෙනවා කියලා කිව්වා මොන ලෝකයක් කියලා ඔබ කතා කළා රූප ලෝකයක් ගැන ඔබ කතා කළා ඔබට මේ හැම තැනකටම පොදු දෙයක් ගැනයි බුදුරජාණන් වහන්සේ රූපය කියන තැනින් පැහැදිලි කරන්නට යෙදුනේ රූපය කියන තැනින් ඉති රූපං කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්න උපාදාය රූපයක් මේක තමයි රූපස්කන්ධය කියලා කියන්නේ ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව සතර මහා ධාතුව ඇසුරු කරගෙන තියෙන වර්ණ ගන්ධ රස ඕජා කියන මෙන්න මේ ලක්ෂණ ටිකත් අපි දන්නවා මේවා සුද්ධාෂ්ටක රූප කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ අට කොටසක් මෙතන දකින්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ සහ වර්ණ ගන්ධ රස උජා කියන ටික. එතකොට දැන් අපිට ඉන්ද්‍රිය සංජානනයක් සිද්ධ වෙන්නේ මෙන්න මේ සතර මහා ධාතු සහ උපාදාය රූප කියන දේවල් උපයෝගී කරගෙන. ඉන්ද්‍රිය සංජානනයක් කියලා කිව්වේ දැන් ඇහැට පේන්නේ මොනවද? ඇහැට ගන්ධය පේන්නේ නැහැ. ඇහැට රසය පේනවද? ඇහැට රසය දැනෙන්නේ ඇහැට ස්පර්ශ තියනවද? ඇහැට ස්පර්ශ නැහැ. ඇහැ ඇල්ලුවොත් එහෙම ඒක කයට දැනෙනවා මිසක ඒක ඇහැට කියන චක්කු ප්‍රසාදයට දැනීමක් නෑ. පෙනීමේ කෘත්‍යයක් එතන නැත්තේ නෑ. ඇහැ කියලා කියන්නේ මොකටද? ඇහැ කියලා කියන්නේ පෙනීමේ කෘත්‍ය સિદ્ધ කරන තැනට. එතකොට මේ ඉන්ද්‍රියට පුළුවන්කම තියෙන්නේ අර බාහිරින් පතිත වෙන වර්ණ රූපේ සටහන් කර ගැනීම පමණයි. ඒ චක්කු ප්‍රසාදයේ බිඳී යන බවකින් යුක්තයි බාහිර වර්ණ රූපය අනු. එතකොට මේ වර්ණ සටහන අනුව ඇස බිඳී යන බවකින් යුක්තකමක තියෙන නිසා තමයි ඒ ඇහැ බිඳිලා ගියාට පස්සේ ඊට අනුරූපව කෙනසෙනාට දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඇහැට ආවේ පාට ටිකක්. ඇහැට ආවේ වර්ණ රූපයක්. අපි සාමාන්‍යයෙන් ලෝකේ කතා කරන්නේ බාහිර වස්තුවකට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් අපේ ඇහැට වැටෙනවා කියලා. බුදුරජාණන් වහන්සේකට පාවිච්චි කරන වර්ණ නිභා කියලා. ඒ කියන්නේ වර්ණ සතහනක් කියලා. පැහැ සතහනක්. ඒ පැහැ සතහන හඳ මඩලේ වර්ණයෙන් හෝ හිරු මඩලේ වර්ණයෙන් හෝ එහෙමත් නැතිනම් කෘතිම වෙනත් දෙයක සකසාගත් දෙයක වර්ණයක් හෝ ඕනෑම දෙයක වෙන්න පුළුවන්කම තියෙනවා. එයම් පැහැ බවක් තියෙනවා. පැහැපත් බවක් තියෙනවා නම් ඒ පැහැපත් භවයේ අඩු වැඩි බවක් තියෙනවා නම් ඒ හැම තැනකම ඇහැට පෙනෙන්නේ වර්ණ රූපය කියන එක. වර්ණ රූපය කියන එක ඇතුලේ වටිනකම් හෝ නොවටිනකම් තිබුණේ නැහැ. පාට ටික ඇවිල්ලා කියන්නේ මම හරි වටිනවා. පාට ටික ඇවිල්ලා කියන්නේ මම කිසිම වටිනකමක් නැති දෙයක් කියලා. ඇහැට පෙනෙන පෙනීම කියන දේ හැමදාම වර්ණ සටහනක් පමණයි. ඒ වර්ණ සටහන පෙර නොතිබී පෙනෙන දෙයක් පෙර නොතිබී තමයි ඇහැට එන්නේ. කලින් කොහේ හරි තිබිලා ඊට පස්සේ අපි ළඟට එනවා එහෙම නෙමෙයි. ඒ මොහොතේ ඇහැට ගැටෙනකොට අපිට ඒක තියනවා කියලා හිතෙනවා. හැබැයි ඒ තියනවා කියලා හිතන්නට හේතුුනේ ඇහැට පතිත වුණ වර්ණ සටහන. ඒක පතිත වුණාට පස්සේ ආපහු කවදාවත් ආපහු එන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒ වර්ණ රූපේට. ඒ වර්ණ රූපය ඇහැට පතිත වෙනවා කියන තැනින් පස්සේ ඒක ආපහු රූපෙට ගියෙත් නෑ. ඒක එතනම නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි. ඕකනේ රූපයේ ඇත්ත කතාව. ඇහැට පෙනෙන රූපයේ හැමදාම තියෙන ඇත්ත ඒක තමයි. එතනින් එහාට දෙයක් ඇහැට ඔබට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඔබට ඇහැට පෙනෙන රූප ගැන ඔබ කොච්චර නිර්වචන සැපයුවත් ඔබ පනෝගත්ත දේවල් මොනතරම් ඔබ ඇසුරු කළත් මේ දරුවා මේ අම්මා මේ තාත්තා මේ ගෙවල් දොරවල් මේ යාන වාහන මේ විදිහට ඔබ ඇහැට ගැටුණු රූප අරබය කොච්චර දේවල් පනව ගන්නට ඔබ උත්සාහවත් වුණත් ඒ හැමදෝ හැමදේම ඔබ මානසිකව පනවගත්ත මනෝභාවය තුළ පනවගත්ත දේවල් මිසක කොයි වෙලාවකවත් ඒක රූපෙට අයිති උනේ නැහැ. ඒවා රූපෙට අයිති උනේ නැහැ. දරුවා කියන කම ඔබ ඇහැට ආපු වර්ණ රූපයට අයිති උනේ නැහැ. හැබැයි ඔබට වර්ණ රූපය ඇති වෙන තැනක දරුවා කියලා සංකල්පයක් ඇති වුණා. ඔබේ සංකල්පය එකතු කරගෙන ගිහිල්ලා හැමදාම ඔබ දරුවා කියලා ඒ බාහිර රූපේ තියනවා කියලා හිතාගෙන ඔබ ඒකත් එක්ක ගනුදෙනු කළා. ඒ සංකල්පමය වශයෙන් හදාගත්ත දේ තමන්ගේ පැත්තේ තියෙන දේ ඒක කවදාවත් රූපෙට අයිති දේ බවට පත් උනේ නැහැ. මෙන්න මේ විදිහට ලෝකයේ ඇසුරු වෙන නිසා තමයි අපි රූපය ගැන දැනගත යුත්තේ. ඉති රූපං කියලා. මෙන්න මේකයි රූපය කියන්නේ කියලා. රූපය කියන එක ඇහැට ආපු වර්ණ සටහනක් කියලා අපි ඇහැට පෙනෙන රූපය ගැන දැනගත්ත කෙනෙකුට ලෝකේ තියෙන තවත් ගොඩක් රූප පේන්නේ අම්මා වෙච්ච රූප, තාත්තා වෙච්ච රූප, දරුවා වෙච්ච රූප, දරුවා නොවෙච්ච රූප මේ විදිහට දේවල් පේන්නේ නැහැ. වටින වටිනකම් සහිත රූප, නොවටිනකම් සහිත රූප මේ විදිහට යාට රූප පේන්නේ රූපය එක සමානයි. කෝකටත් පොදුයි. ඒ තමයි ඇහැට ආවේ වර්ණ සටහන් මාත්‍රයක් කියන එක. වර්ණ සටහන් මාත්‍රේ වටිනකම් නොවටිනකම් තිබුණේ නැත්නම් ඔබට වටිනා වස්තු නොවටිනා වස්තු කවදාවත් ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි ඇහැට පේන්නේ වර්ණ සටහන විතරයි. වර්ණ සටහන පෙනෙන දේ ඒ පෙනෙන දේ ඇතුලේ වටිනකම් හෝ නොවටිනකම් දකින්න උත්සාහවත් වෙන්න දෙපා. එතකොට ලෝකේ ඔබට වටිනකම් සහිත නොවටිනකම් සහිත ඇලෙන්න ගැටෙන්න ගොඩක් දේවල් හම්බ වෙන තැනක ඔබට අද හඳුනා ගන්නට සිද්ධ වෙනවා. ඔබට අද තේරුම් ගන්නට සිද්ධ වෙනවා. මොකද්ද තියෙන යථාර්ථය කියලා. ඒ යථාර්ථය ඔබ විමසා බලනකොට ඔබට පේනවා මෙන්න මේකයි රූපය කියලා කියන්නේ කියලා. ඉති රූපං කියලා කිව්ව එකයි. මේක තමයි රූපය කියලා කියන්නේ. එතකොට මේ රූපය කියන දේ මේ රූපයයි කියලා ඔබ දැනගත්ත මේ අම්මා මේ තාත්තා මේ දරුවා මේ දුව පුතා කියන මට්ටමකින් නෙමෙයි රූපය ඇත්ත ඇති හැටියට තියෙන යථාර්ථයේ ලෝකේ මෙන්න මේකයි කියලා ඔබ දැනගන්නවා. ඒකයි රූපං කියලා කිව්වේ. රූපේ රූපේ හැටියට දකිනවා ඔබ. රූපය අම්මා හැටියට දකින්නේ රූපය දරුවා හැටියට දකින්නේ රූපේ gedara හැටියට දකින්නේ රූපේ වටිනාකමක් තියෙන දෙයක් හැටියට දකින්නේ රූපේ දකින්න ඔබ ඇහැට මොහොතකට හටගත් වර්ණ සටහන් මාත්‍රයක් විතරයි කනට නම් මේ මොහොතේ ඇති වුණු ශබ්ද රූප මාත්‍රයක් විතරයි ඒක ඇහෙන්න කලින් තිබුණෙත් නෑ හොනට පස්සේ තියෙනවත් නෙමෙයි ගන්ධයක් නම් මේ මොහොතේ හටගත්ත ගන්ධ මාත්‍රයක් විතරයි. නාසයට ගැටෙන මොහොතේදී විතරයි ඒක තියෙන්නේ. ඊට පස්සේ ආයේ කවදාවත් ඒක දැනෙන්නේ නැහැ. ආයෙත් ආග්‍රහණය කරනකොට අලුතෙන්ම ටිකක් දැනෙන්න පුළුවන් ගන්ධයක්. කලින් ආව වගේම සුවඳකුයි දැනුත් වෙන්නේ කියලා ඔබ රැවටෙන්න පුළුවන්. හැබැයි කවදාවත් කලින් ආපු සුවඳට ආයෙන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. ඒ නාසයක් නිරුද්ධයි ඒක දැනගත්ත ගාන ප්‍රසාදයක් නිරුද්ධයි ඒ ගන්ධයක් නිරුද්ධයි. ඒ වගේම රසය, ඒ වගේම පොට්ටබ්බය මේ ආදී සියලුම ධර්ම ගැන ඔබ හොඳින් විශ්ලේෂණය කරලා බැලුවොත් ඔබට පෙනේ මේ හැම දෙයක්ම එකම ස්වභාවයක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කැමති වෙන හෝ අකමැති වෙන කිසිම ස්වභාවයක් මේකේ මේ තුල තිබිලා වෙන්නේ නැහැ. එක දෙයක්වත් ඔබට ඇවිල්ලා කිව්වේ නැහැ මේක මම, මේක මගේ, මේක මගේ ආත්මය කියලා කිව්වේ නැහැ. වර්ණ සතහනක් තුලින් ඇවිල්ලා කියනවා නම් මේ මමයි කියලා ඔබ දකින්නකොට හිතෙනුවේ වර්ණ රූපයකින් ඇවිල්ලා කියනවා නම් ඒ වර්ණ රූපේ දකින්න දකින්න ඔක්කොටම හිතෙන්නට වෙයි මේ මම කියලා. වර්ණ රූපයක් ඇහැට ගැටෙනකොටම ඔබට මගේ දරුවා කියලා හිතෙන එක ඒක වර්ණ රූපේ නැතිනම් එළිය ඔබට පේන දෙයට අයිති දෙන ඒ වර්ණ රූපේ දකින්න දකින්න හැමෝටම හිතෙයි මගේ දරුවා කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි ලෝකේ රූපයේ ස්වභාවය. එතකොට දැන් ඔබට විදර්ශනා කරන්නට යනකොට දැන් මේ විදිහට අනිත්‍ය සංඥාව පරිභාවිත කරනකොට ඔබට පේනවා රූප ගොඩාක් විදර්ශනා කරන්නට නෙමෙයි. ගෙදර කියන තැනත් ඇත්ත බලන්නට ඕනේ, අම්මා කියන තැන බලන්නටත් ඕනේ, තාත්තා කියන තැන බලන්නටත් ඕනේ, දුව පුතා කියන තැන බලන්නටත් ඕනේ. මේ විදිහට ඔබට ගොඩක් හම්බ වෙලා නැහැ. ඔබට හම්බ වෙලා තියෙන එකම රූපය කියන දේ බලන්න පුළුවන්කම තියෙනවා. එකම රූපය කියන දේ පිළිබඳව ඔබට මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා ඉති රූපං කියන එක පිළිබඳව ඔබට බලා ගන්නට පුළුවන් නම් හොඳට නුවණ පවත්වන්නට පුළුවන් නම් මේක තමයි රූපය කියන්නේ කියලා. රූපය කියන තැනින් ඒ දේ ග්‍රහණය කරගත්ත ඔබට අර ගොඩාක් සංඥා මානසිකාර නිමිති ඔබෙන් අතහැරලා යනවා. ඒ වගේම ඉති රූපස්ස සමුදයෝ මේක තමයි රූපේ හට ගැනීම කියලා කියන්නේ. මොකද්ද රූපේ හට ගැනීම කියලා කියන්නේ? රූපයක් හටගන්නට හේතු තියෙනවා. හේතු නිසා තමයි රූපයක් හටගන්නේ. ඒ හේතු එක එක පරයයන්ගෙන් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඔබට වඩා ප්‍රකට වෙන දෙයක් ඔබට කතා කරන්න පුළුවන්කම ඔබට මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඇහැට රූපයක් පෙනෙන තැනක ඔබට එළියේ රූපයක් තියෙනවා කියලා හිතෙන තැනක ඇත්ත ගැන ඔබ හොයාගෙන ගියොත් යථාර්ථය ගැන ඔබ හොයාගෙන ගියොත් ඔබට දකින්නට ලැබෙන්නේ ඇහැ රූප සහ හිත කියන මේ ධර්මතා තුනක එකතුවක්. ඇහැට වර්ණ රූපයක් ආවේ නැත්නම් වර්ණ සටහනක් ඇහැට පතිත උනේ නැතිනම් ප්‍රතිබිම්බයක් ඇහැට ආවේ නැත්නම් කවදාවත් ඇහැට පුළුවන් කමක් තිබෙන්නේ නැහැ ඒ රූප දකින්න. ප්‍රතිබිම්බයක් නොවන දෙයක් එහෙම නැතිනම් පරාවර්තිත ආලෝකයක් ඇහැ කරා එන්නේ නැතිනම් ඒ බඳු වූ රූපයක් ඔබට කිසිම කලෙක ඇහෙන් දකින්නට පුළුවන් කමක් නැත්තේ. යම් අවස්ථාවක ඔබ දෙයක් දකිනවා කියලා කියනවා නම් යම් රූපයක් ඒ ඔබේ ඇසට පතිත වූ වර්ණ සටහන් මාත්‍රයක්ම තමයි. ඒ කියන්නේ අපිට එහෙනම් ප්‍රධාන දෙකක් තියෙන්නට ඕනේ. ඒ තමයි ඇහක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ප්‍රතිබිම්බය පතිත කරගන්නට ඇහක් තියෙන්නට ඕනේ. ඒ වගේම ප්‍රතිබිම්බය පතිත වීම සඳහා වස්තුව තියෙන්නට අවශ්‍යයි. වස්තුවක් තියෙන්නට ඕනේ කියලා කියන්නේ බාහිර සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින වර්ණ සතහන් මාත්‍රයක් තමයි ඔබේ ඇහැට පතිත වෙන්නේ. එතකොට අන්න ඒ වර්ණ සතහන් මාත්‍රය ඇහැට පතිත වුණාට පස්සෙත් ඒක තවදුරටත් ඒ සතර මහා ධාතුව පැත්තට අයිති නෑ. ඇහැට වැටුණු වර්ණ සතහන අපහු සතර මහා ධාතුව පැත්තට අයිති නෑ. සතර මහා ධාතුව නිසා තමයි වර්ණ රූපය හටගත්. හැබැයි ආයෙත් ඒක සතර මහා ධාතුවට අයිති නෑ. දැන් ඒ වර්ණ රූපේ බිඳී යන ස්වභාවයකින් යුක්තයි. එතකොට මේ වර්ණ රූපයේ බිඳී යන ස්වභාවයකින් යුක්ත ධර්මයක් නිසා ඒ වර්ණ රූපයේ ගෝචර කරගත් ඇහැ බිඳී යන ස්වභාවයකින් යුක්තයි. ඒ ඇහැයින් ගෝචර කරගත්ත නිසා තමයි මේ දෙක එකතු වුණ නිසා තමයි ඔබට මේක පෙනීම කියන කෘත්‍ය පටන් ගෙන තියෙන්නේ. ආරම්භ වෙලා තියෙන්නේ. ඔබට ඇහැ ඇහැ නැති වුණොත් රූප කොච්චර තිබුණත් ඔබට මේ දේවල් දැනගන්නට පුළුවන් කමක් නැත්තේ. නෑ. ඔබට ඇහක් නෑ. ඇහක් නැති නිසා රූප කොච්චර තිබ්බත් ඔබට දකින්න පුළුවන් කමක් නැත්තේ. ඔබේ ප්‍රසාදයේ තියෙන මට්ටමටනේ ඔබට රූප පේන්නේ. දැන් ඔබ වටා තියෙන අවකාශය තුල පවතින සියුම් රූප ඔබට දකින්න පුළුවන් කමක් නැත්තේ. යම් විදිහකින් ඔබේ ප්‍රසාදය ඔබ දිනු කළොත් එහෙම ඔය ප්‍රසාදය අලුත් දෙයක් කළොත් ඔබට රූප දකින්න පුළුවන්කම තියෙනවා ඔය පරිසරය තුල තියෙන ඔබ අවකාශයයි කියන තැන්වල තියෙන සියුම් රූප දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි අද දැන් ඔබට ඒක පේන්නේ නැහැ. එතකොට දැන් පේන එකද හරි අර මට්ටමේ පේන එකද හරි කියලා හිතුවොත්. එතකොට අපිට එහෙම පෙනීම ගැන කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ. එතකොට අපිට පේනවා අප පෙනීම කියන දේ ලබාගෙන තියෙන හැම වෙලාවකදීම අපි තීරණය කරන දේ කරලා තියෙන්නේ ඇහැ අනුව කියලා. එතකොට ඒ ප්‍රසාදය අනුව තමයි අපි දැනගෙන තියෙන්නේ. එහෙනම් ඇහත් හේතු වුණා අපිට රූපේ පෙන්වන්න. එතකොට රූපයත් හේතු වුණා ඇහැට පතිත වෙන්න. රූපේ උපකාර වෙලා තියෙන වර්ණ රූපේ ඇහැට පතිත වෙන්න. ඇහැ උපකාර කර උපකාර වෙලා තියෙන වර්ණ රූපේ ඇහැට පතිත කරගන්න. එතකොට මේ දෙක එකිනෙකාට උපකාරක ධර්ම දෙකක්. මේ දෙකම තිබුණත් පුළුවන් කමක් නැත්තේ නැහැ. මෙතනට යොමු වන හිතක් නැත්තම් මේ ඇහැට ආපු වර්ණ සටහන ගැන දැනගන්න. ඒ නිසා ඊට අනුරූප වන මානසිකාරයක් තියෙන්නට ඕනේ. ඇහැට ආපු වර්ණ සටහන පිළිබඳව කරන මෙනෙහි කිරීමක් තියෙන්නට ඕනේ. ඊට අනුරූප වන මානසිකාරයක් නැත්නම් කිසිම විදිහකින් පුළුවන් කමක් නැත්තේ නෑ පින්නතුනේ රූපය ගැන දැනගන්න. එතකොට ඔන්න ඔබට ලැබෙනවා චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන. ඇහැයි රූපයයි නිසා උපදින එතන චක්කු විඥානය. ඒ කියන්නේ ඇසෙහි පහළවන දැනගැනීම රූපේ දැනගැනීම වශයෙන් ඇස පිළිබඳව ඇති වුණ සිතක් එක. එතකොට ඒකෙන් තමයි රූපේ දැනගන්නවා කියන දේ කරලා තියෙන්නේ. දැන් ඔබ ඒ දැනගත්ත රූපය පිළිබඳව ඔබට ඒ රූපය ගැන හඳුනා ගැනීමක් තියෙනවා. ඒ රූපය පිළිබඳව ඔබට විඳීමක් තියෙනවා. දැන් ඔය හඳුනනකම විඳිනකම අයිති අර රූපයටද කියලා ඔබෙන් අහුවත් තියෙනවා. හඳුනනකම අයිති අර රූපේටද කියලා අහුවා ඒක රූපේට අයිති කිව්වොත් එතන ඔබට ඇහැ අතහැරලා තියෙනවා ඒ වගේම ඒක අයිති ඇහැට කිව්වොත් රූපය අතහැරෙනවා ඒක අයිති හිතට කිව්වොත් ඇහැ රූප දෙක අතහැරෙනවා එතකොට අපිට මේ දේ අත්දැකීම කොයිම වෙලාවකවත් අපිට පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ ඇහැටවත් රූපේටවත් හිතටවත් මේක අපිට දෙන්න පුළුවන් කමක් නැත්තේ දෙන්න පුළුවන් එකම දේ තමයි අපිට මේ තුන්දෙනාගේ එකතුව නිසා හටගත්තු දෙයක්. මේ තුන්දෙනාගේ එකතුව පවතින තැන ඒහා සම්ප්‍රයුක්තව පවතින දෙයක්. ඒහා එකතුව පවතින දෙයක්. එතකොට අපි හඳුනාගත්ත කම තියෙන්නේ බාහිර සතර මහා ධාතු රූපේ නෙමෙයි මේ තුන්දෙනාගේ එකතුව නිසා වුණ දෙයක් මිසක එළියේ තියෙන රූපෙට අයිති නෑ නේද කියලා අපිට හොඳට නුවණින් සම්මර්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට සියොම්ම අපි වෙනෙහි කරලා බලනකොට අපිට පේනවා මේ ආයතන ටික ඇති කල්ලි හටගත්තු රූපේ. ඒ කියන්නේ ඇහැ, රූප, චක්කු විඥාන කියන මේ තුන්දෙනාගේ එකතුව නිසායි මේ රූපය කියන දේ පෙනුනේ. කන, සද්ද, සෝත, විඥාන කියන මේ තුන්දෙනාගේ එකතුව නිසායි ශබ්ද මාත්‍රයක් අපිට ලැබුණේ. නැතිනම් ශබ්දය කියලා දෙයක් දැනගන්න පුළුවන්කම තිබුණේ. ওই තුන්දෙනාගේ එකක්වත් නැති වුණොත් එක්ක කන නැත්තම් ශබ්දය නැතිනම් ඒක දැනගන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. කන හෝ නැතිනම් ඒද බෑ දැනගන්න. සද්දේ නැතිනම් ඒත් බැඳගෙන ගන්න. සෝත විඥානේ නැතිනම් ඒත් බැඳගෙන ගන්න. එතකොට මේ තුන්දෙනාගේ එකතුව වෙච්ච තැනක තමයි ඒක දැනගැනීම කියන දේ කරන්නට පුළුවන්කම තිබුණේ. එතකොට ඒ තුන්දෙනාගේ එකතුව සිදු වන තැනක තින්නා සංගති පස්සෝ කියලා කියන තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා. ඒ ස්පර්ශ වෙච්ච දේ තමයි අපි වේදනාව වශයෙන් විඳින්නේ. ඒ වේදනාව වශයෙන් විඳින ලබන දේ තමයි අපි හඳුනන්නේ. එතකොට මේවා එකට මේ ධර්මයත් එක්ක හටගන්න ලක්ෂණ. එතකොට පින්නතුනේ අපිට දැන් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියනකොට මේ රූපයයි මේ රූපේ හට ගැනීමයි කියලා කියනකොට ඔන්න අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ රූපේ හටගත් ආකාරය පිළිබඳව හොඳින් නුවණින් විශ්ලේෂණය කරන්න. මේ ටික ඇතිකල්ලි තමයි රූපය කියන දේ හටගෙන තියෙන්නේ. මේ ටික නැත්තම් රූපය කියන දේ පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේක පුද්ගලානුබද්ධයි. පුද්ගලානුබද්ධයි කියලා කියන්නේ කෙන කෙනා තම තමන් තුළ අත්දැකිය යුතු දෙයක්. දැන් Taman Tamanට විශේෂ නොවන පරාසයන් ගැන කොටිම කියනවා නම් Taman Tamanට අයිති නැති පරාසයන් වලට ඇඟිලි ගහන්න සාමාන්‍යයෙන් කවුරුත් කැමති. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවට හිතන එහෙනම් මේ ලෝකේ කියලා එකක් නැද්ද කියලා. මේ ලෝකේ බාහිරව නැද්ද කියලාත් හිතන වෙලාවකට කෙනෙක් හිතනවා. බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළේ මේ ලෝකය නැද්ද ලෝකය තියනවද කියන ප්‍රශ්න වලට උත්තර නෙමෙයි. මොකද එහෙම කියන්නේ ගියොත් ඕක තියනවා කියනවත් නැහැ කියනවත් යන එකම මෝඩකමක් වෙනවා. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්නේ යන එකක් මෝඩකමක් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ ලෝකට එහෙම තියනවා හෝ නැහැ හෝ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ හෝ කියලා දේශනා කළේ නැහැ. ලෝකය කියලා දේ පණවන්නේ මොකක් තියෙනකොටද කියලා පෙන්වනවා. ලෝකය කියන දේ පණවන්නේ කෙනෙකුට ඇහැ තියෙනවා නම් රූපේ තියෙනවා නම් චක්කු විඥානය තියෙනවා නම් අන්න ඒ කෙනාට ලෝකය තියෙනවා. ඇස ඇසුරු වෙනවා නම් රූපය ඇසුරු වෙනවා නම් චක්කු විඥානය ඇසුරු වෙනවා නම් එයාට ලෝකයේ තියෙනවා. ඇයි ඒක ලෝකයේ තියෙනවා කියලා කියන්නේ? එයාට එළිය දකින්න පුළුවන් රූප තියෙනවා. අන්න ඒ කෙනාට රූපේ තියෙනවා. හැබැයි ඒක කෙන කෙනාට සාපේක්ෂව තියෙන දෙයක් මිසක ඇත්තටම ලෝකේ බාහිරව තියෙනවද නැද්ද කියන කාරණාව නිර්වචනය කළ දෙයක් එහෙම නෙමෙයි. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ලෝකය පිළිබඳව පැනෙව්වේ කෙන කෙනා තුළ උපදවා ගන්න දෙයක් හැටියට. ඒ කියන්නේ මේ ටික එකතු වෙන තැනක කියන්න පුළුවන්කම තිබිලා තියෙනවා. හරි මේක තියෙනවා. හැබැයි මේ ටික මේ මොහොතේ හටගෙන නැති වෙලා යනවා. ඒක නැති වෙලා යනවා නම් ඒ ලෝකයේ කියන දේ නැති වෙලා යන දෙයක් කියලා දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉති රූපම් කියලා දකිනකොටත් මේ රූපේ හට ගැනීම කියලා දකිනකොටත් ඔබට පුළුවන්කම තියෙනවා රූපයේ හට ගැනීම කියන දේ විදිහට දකින්න. ඒ වගේම තවත් විදිහකට ඔබට පුළුවන්කම තියෙනවා ඉති රූපස්ස සමුදයෝ කියනකොට මේ රූපේ හට ගැනීම කියන දේ දකිනකොට ආහාර සමුදය රූප සමුදය. ආහාරය නිසායි රූපය කියන දේ හටගන්නේ. ආහාර සමුදයෙන් ආහාරය හට ගැනීමෙන් රූපය හට ගන්නවා කියන එක ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර විදිහටත් රූපේ සමුදය සම්මර්ෂණය කරන්නට පුළුවන්. තවත් විදිහකින් ඔබට ගිහිල්ලා ආහාරය නිසා කොහොමද රූපේ හටගන්නේ කියලා දකින්න පුළුවන්. ආහාරය කියනකොට ප්‍රධාන වශයෙන් අපි දන්නවා ආහාරය කියලා කියන්නේ අපි කන බොන ආහාරය. කවලින්කාර ආහාර ප්‍රත්‍යයත් හේතු වෙනවා. ඒ ආහාරයත් රූපය කියන දේ හටගන්න. ඉතින් අද දවසේදී ඔබට විශේෂයෙන් සිහිපත් කරන්නට අවශ්‍ය වන අනිත්‍ය සංඥාව පිළිබඳව අනිත්‍ය සංඥාව පිළිබඳව අපි කතා කරනකොට අද දේශනාව තුළ අප සාකච්ඡාවට භාජනය කළේ ඒ රූපය අනිත්‍යයි කියනකොට රූපය ගැන දැනගන්නේ කොහොමද? අනිත්‍ය සංඥා සූත්‍රය අපි පාදක කරගත්ත එකට රූපය ගැන දැනගන්නේ කොහොමද කියන කාරණාව ඊට පස්සේ අපි ප්‍රවේශයක් ගත්තා. ඉති රූපස්ස සමුදයෝ කියලා මේක තමයි රූපේ සමුදය කියලා දැනගන්නේ කොහොමද කියන කාරණාව කරා. එතකොට රූපේ සමුදය දැනගන්නකොට අපි ආයතන ටික ඇතිකල්ලි රූපය ඇතයි යන ප්‍රශ්නත්වයට යනවා. ඒ ටික නැති වෙනකොට ඒ රූපය ඉතුරු නැතුව නැති වෙනවා කියන තැනට අපි සාකච්ඡා කළා. එතකොට තව පරයයන් අපිට කතා කරන්න පුළුවන්කම තියෙන අනිත්‍ය පිළිබඳව මෙනෙහි කළ හැකි. අපි ඉදිරියේදී ඒ දහම් පරයයන් පිළිබඳව සාකච්ඡා කරමු. අද දවසේදීත් හැමදෙනාම උතුම් සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. යෝනිසෝ මනසිකාරාදීන් පවත්වන්නට යෙදුණා. සිදු කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටෙන් සාදුනාදයෙන් අනුමෝදන් ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියන අදහසින් පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශට්ටා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් ඔබ සියලු දෙනා නමින් මේ පරිලෝකීය ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හොන්තු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ප්‍රධාන කාර්මණ්ඩලයේ සියලු දෙනාටත් අපි අනුමෝදන් කරනවා හැම දිනාටම කායික මානසික සුවතාවයේ නිරෝගී සුවපත් බව චිරජීවනයේ ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනකටම දරුවන් සරණයි